ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි කිරිඳිවැල බෞද්ධ මන්දිරයේ මේ විසක් නිමිත්තෙන් සංවිධානය කෙරුණු ධර්ම දේශනාවටයි ඔබ සවන් දෙමින් සිටින්නේ මේ වසර අප සියලු දෙනාටම ඊ타මත්ම උතුම් වර්ෂයක් මේ අවුරුද්දේ වෙසක් පොන් පොහොව දවසට අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600යි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේ වයස කීයේද? වයස 35ේදී. උන්වහන්සේ ඉපදිලා 35 වසරක් ගෙවුනම තමයි සම්බුද්ධත්වයට පත් වුනේ. එහෙමනම් 2600 වසරකට තව අවුරුදු 35ක් එකතු කළොත් 2635 වසරකට පෙර තමයි උන්වහන්සේ උපන්නේ. එතකොට උන්වහන්සේ ඉපදුනේ 2635 වසරකට පෙර. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුනේ 2000 එතකොට 2600. එතකොට උන්වහන්සේ පිරිනමන් පෑවේ කීයේදීද? 80 දී. ඒ කියන්නේ 35 දී සම්බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ අවුරුදු 45ක් එහෙනම් සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ 45ක් අඩු කරන්න 2600 2555 2555කට පෙර උන්වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 2600යි. සම්බුද්ධත්වයට පත් වෙලා විතරද 2600 උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළත් අවුරුදු 2600යි. එහෙනම් වෙසක් පොයේට තියෙනවා සම්බුද්ධත්ව ජයන්තිය, ඇසල පොයේට තියෙනවා ධර්ම චක්‍ර ජයන්තිය. ඒ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අහලා ඒ අසල පොහොය දවසේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ බිහි වුණා. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ බිහි වෙලත් අවුරුදු 2600යි. එහෙනම් ආර්ය ශ්‍රාවක ජයන්තියකුත් තියෙනවා. එහෙනම් මේ අවුරුද්දේ විශේෂත්වය මොකද්ද? ජයන්ති තුනක් තියෙනවා. දැන් ඔබට තේරුණාද මේ 2600 හැදිච්ච විදිය? මගෙන් යන යන එතන අහනවා මේ 2600ක් තියෙනවා 2555ක් තියෙනවා මොකක්ද මේ කියලා. දැන් ඔබට පැහැදිලි වුණාද? එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා 2600. උන්වහන්සේ උපන්නේ 2635කට පෙර. දැන් මේ අපි ආපස්සට බලන්නේ. දැන් ගණන් එතකොට ආපස්සට බලද්දී තමයි මේ ගාන හදාගන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ 2635කට කලින් කොහෙද හිටියේ? තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ උන්වහන්සේ හිටියේ. උන්වහන්සේ තුසිත දිවී ලෝකේ වැඩ සිටිද්දී සුදුසු කාලේ ආවා. සුදුසු කාලේ ආවම තමයි දෙවිවරු මතක් කළේ. ඒක උන්වහන්සේගේ ජීවිතයේ ආරම්භේ මේ තුසිතෙන් නෙමෙයි පටන් ගත්තේ. උන්වහන්සේගේ ජීවිතයේ ආරම්භේ මේ උන්වහන්සේගේ වැඩපිළිවෙල ආරම්භුනේ කොයි කාලෙද? සාරා සංකේය කල්පලක්ෂයකට කලින් ඔව් එක බුදුරජාණන් වහන්සේ නමක් දඹදිව වැඩ හිටියා. උන්වහන්සේගේ නම දීපංකර. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ තාපසයෙක් හිටියා. ඒ තාපසයාගේ නම මොකද්ද? සුමේද එතකොට උන්වහන්සේගේ ජීවිතේ පටන් ගත්තේ එතනින්ද? එහෙනම් ඊටත් කලින් දැන් මේ කිව්වේ සාරාංශකීය කල්ප ලක්ෂයකට කලින්. සාරාංශකීය කල්ප 20 ලක්ෂයකට කලින් දඹදිව තරුණ පුතෙක් දෙමව්පියන්ට ආදරෙන් සැලකුවා. එතකොට මේ පුතුගේ පියා නැති වුණා. ඊට පස්සේ පුතා ආදරෙන් සැලකුවා කාටද? අම්මට. පුතා තමයි අම්මට උයලා කන්න දෙන්නේ. පුතා තමයි අම්මගිරේදී සෝදන්නේ. දැන් පුතාට වෙළඳාම් කරන්න නැවු නගින්න සිද්ධ වුණා. ඉතින් පුතා කල්පනා කළා මං කොහොමද අම්මා දාලා යන්නේ. ඊට පස්සේ මේ පුතා අම්මියන් කියලා අම්මවත් එක්කගෙන ගියා. මුහුද මැද්දේදී කුණාටුවක් කැවිදින් නැව කැඩෙද්දී පුතා හෙව්වේ කවද? අම්මව. හොයද්දී අම්මා වතුරට වැටිලා දඟලනවා. දැන් අම්මා ගිලෙන්න යන්නේ. පුතා හානික ගිහින් අම්මව කරට ගත්තා. දැන් පීනනවා. රෑ වුණා පීනනවා. දවසක් ගෙවුණා පීනනවා. දවස් දෙකක් ගෙවුණා පීනන් පේන්නේ පරත්තර දිසාවක් මුකුත් දන්නේ දවස් 3ක් ගෙවුණා පීනනවා. දවස් 4ක් ගෙවුණා පීනනවා. දවස් 6ක් ගෙවිද්දී සක් දෙවුඳුගේ ආසනය රත් වුණා. දැන් කාලේ රත් වෙන්නේ නැති මොකද? දැන් කාලේ කොහෙද එහෙම ආය? ඒක රත් කරන්න ලීසි කෙනෙකුට බෑ. එතකොට සක්දේවදු බැලුවා කුමක්ද මේ අසිරිය? ඒ කියන්නේ මොනවා හරි විශේෂ දෙයකට තමයි ඒ ආසනේ රත් වෙන්නේ. බැලුවාම මේ ලෝකේ සියලු මිනිස්යන් නෙමෙයි දැක්කේ. කවුද දැක්කේ? අර මොහොත මැද්දේ තනි වෙලා පුතෙක් අම්මව කරේ තියාන ගොඩක් පේන්නේ දවස් 7ක් තිස්සේ පේනනවා සක් දෙවිඳු 이르දි බලේ මේ අම්මවයි පුතාවයි ගොඩට ගත්තා අම්මා දැන් ගොඩ වුණා සක්දෙවුතු මේ පුතා ඉදිරියේ පෙනහිටලා කිව්වා පින්වත් පුත්‍රය මේ අම්මව ගොඩ දැම්මා වගේ ඔබ මේ සත්‍යයන් සසරින් ගොඩ දාන්නට සුදුසුයි එතකොට මේක පැතුමකින්ද වෙන්නේ සුදුසුකමකින්ද පැතුමකින් නෙමෙයි වෙන්නේ සුදුසුකමකින් කිව්වා අම්මා ගොඩ දැම්මා වගේ ගොඩ දාන්න සුදුසුයි. එදා මේ තරුණ පුත්‍රයාගේ සිතේ මේ අදහස කවුද රෝපණය කළේ? සක්දෙවිඳු. ඊට පස්සේ තමයි කෙමෙන් කෙමෙන් මේ දරුවා එක එක ආත්මවලට වැටි වැටි ආවා. සාරාංශකයේ කල්ප 16ක් විවරණයක් ලැබුණේ නැහැ. හැබැයි සුදුසුකම් තිබ්බා. ඉතින් අර සුමේද තාපස කාලේ අහසින් යන තවුසෙක්. ඉතින් මේ දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින පාරක් මිනිස්සු හදනවා. ඉතින් මේක දැකලා මේ තවුසයි මිනිස්සුගෙන් ඇහුවා මොකද මේ ඇයි මේ ඔයගොල්ලෝ මේ හනික පාරක් හදන්නේ? එතුම් කිව්වා මෙහිමයි අපේ ගමට බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවර ආගෙන වඩිනවා. උන්වහන්සේ පිළිගන්නයි මේ කරන්නේ. එතකොට මේ තාපසතුමා කිව්වා එහෙනම් මටත් කොටසක් දෙන්න මං හදන්නම් කියලා. එතකොට මිනිස්සු කතා වුණා මේ තාපසින්නාංශය හරි බල සම්පන්නයි. ඒ නිසා උන්වහන්සේට අපි දෙමු අමාරු කොටසක්. උන්වහන්සේ ඉරිදි බලෙන් ඒක හදයි. අමාරු කොටසක් දුන්නා. තාපසින්නාන්සේ හිතුවා ඉරිදි බලෙන් මට මේක හදන එක සුළු දෙයක්. ඒකේ වටිනාකමක් නෑ මගේ දාඩිය මහන්සිය හදන්න ඕනේ. කියලා දැන් මිනිස්සු කපන පස් ඇද ඇද මේ පස් මඩ සහිත පාර පුරවනවා. කාලෙ මදි දැන්. 이르දියෙන් නම් ලේසි. දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවා. කාලෙ මදි. දැන් මඩ තියෙනවා. දැකලා පැහැදුනා. පැහැදිලා මේ තාපසින්නාස බිම දිගා වෙලා. දැන් අර 이르දි මොකෝවත් පාවිච්චි කරන්නේ නෑ දැන්. වෙන කෙනෙක් මෝඩ කෙනෙක් නම් කරන්නේ මොකද්ද? අහසට පාන්න කිනවනේ. නේ? මෝඩ කෙනා හැමතිස්සෙම තමන්ගේ දේ ප්‍රසිද්ධ කරනවානේ. එතකොට අර දිගෑදිලා අත් දෙක ඉස්සරහට අරන් බිම දිගෑදිලා වන්දනා කරගෙන කිව්වා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මාගේ සිරුර මතින් වඩිනසේක්වා ওই සිරිපතුල් වල මඩ නොගෑවේවා ඉතින් දීපංකර බුදුරජාණන් වහන්සේ අර තාපසින්නාංශ ඉස්සරහට ඇවිදින් හිටගත්තා. දැන් සංඝයාට කියනවා පින්වත් මහණෙනි බලන්න මේ තවුසදිහා. මේ තාපසතුමා අහසින් යන කෙනෙක්. මේ තාපසතුමා ජලයේ ඇවිදින කෙනෙක්. කඳුහිල් අතරින් කිසි බාධාමක් නැතුව යන කෙනෙක්. දැන් බලන්න මේ දිගා වෙලා ඉන්න හැටි කිව මහණෙනි මේ තාපසතුමාගේ ගමන බොහෝ දිනාට යහපත පිනිස පවතිනවා මින් සාරා සංකේය කල්පලක්ෂයක් ගියපු තැන මේ තාපසතුමා මං වගේම කෙනෙක් වෙනවා ගෞතම නමින් ලොව සම්බුදු වෙනවා කියලා එදා තමයි වචනි ලැබුණේ. එහෙනම් මේක ප්‍රාර්ථනාවකින් නෙමෙයි සිද්ධ වෙන්නේ සුදුසුකම් වලින්. ඒ සුදුසුකම ලබන්න සාරාංශකීය කල්ප 16 ලක්ෂයක් ගියා. 20 ලක්ෂයකට කලින් තමයි අර ආරාධනා කළේ. එතකොට ඒකෙන් තේරෙන්නේ බුදු බව සුලබ දෙයක්ද දුලබ දෙයක්ද? දුලබ දෙයක්, දුර්ලභ දෙයක්. ඒක ප්‍රාර්ථනා කරලා ගන්න බෑ. අපිට ඕන හැටියට මේ ලිස්ට් හදලා ගන්න බෑ. ඊළඟට අපි වැඳ වැඳ පතලා ගන්න බෑ. යම් මිනිසියෙකුගේ හිතේ එයාගේ ජීවිතය තුල වර්ධනය වෙනවාද යම් දෙයක් එතනින් වෙන්නේ. ඒ නිසායි ඒ අවුරුදු 45 උන්වහන්සේ වැඩ සිටිද්දී කිසි කෙනෙකුට උන්වහන්සේ කිව්වද මහණෙනි මං වගේ බුදු වෙන්න කාටවත් වදාලාද? නෑ. උන්වහන්සේ වදාළේ මොකද්ද? අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී වෙන්න කියලා නේද? අවසාන වචනේත් ඒකනේ. එතකොට අපිට පේනවා උන්වහන්සේ දන්නවා ඒ සම්බුදු පදවියට එන්න තියෙන දුෂ්කරතාවය. ඒක නිසා තමයි මේක මේකේ විස්මිතදී සාරා සංකේය කල්ප ලක්ෂ 4ටම බුදුවරු පහළ වුණේ 24 නමයි. එතකොට කොච්චර දුර්ලභයිද? කල්ප ගණන් කල්ප 100 ගණන් කල්ප දහස් ගණන් බුදුවරු නැහැ. දැන් ලෝකේ අපිට ප්‍රාර්ථනා වලින් මේවා ඉෂ්ට වෙනවා නම් එහෙම කල්ප ගණන් බුදුවරු නැතුව තියේවිද? නෑ නෑ. ඉතින් ඒ නිසා අපි මේ ගත කරන ජීවිත කාලෙදී බුදු කෙනෙක් ගැන අහන දුර්ලභ අවස්ථා මේ තියෙන්නේ. බුදු කෙනෙකුගේ ධර්මයේ ඇසෙන දුර්ලභ අවස්ථාවක් මේ තියෙන්නේ. බුදු කෙනෙකුගේ ශ්‍රාවකයෙක් වෙන්න දුර්ලභ අවස්ථාවක් මේ තියෙන්නේ. එතකොට මේ දුර්ලභ අවස්ථාව දුර්ලභයි කියලා අපි තේරුම් ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින්මයි. නැත්තම් වෙන දෙයකින් තේරුම් ගන්න විදිහක් අපිට නැහැ. මේක දුර්ලභයි. ඒ කියන්නේ මේ ජීවිතේ ඇත්ත පහදා දීම ලෝකේ දුර්ලභ නැද්ද? ලෝකේ දුර්ලභයි. අනික ලෝකේ සත්‍ය කියන එක හැමෝටම අවබෝධ වෙන එකක් නෙවෙයිනේ. දැන් ලෝකේ එක එක්කෙනා මමත් සත්‍ය දැක්කා. මමත් සත්‍ය දැක්කා. මමත් සත්‍ය දැක්කා කියලා කියාගෙන යයි. නමුත් සත්‍ය දැකපු කෙනා අන්නේ අන් කෙනෙකුට ඒ අයුරින්ම සත්‍ය පෙන්වනවානේ. ඒකනේ ඒක තියෙන දුර්ලභකම. එතකොට බුදුරජාණන් වහන්සේ දුටු සත්‍ය කුමක්ද? චතුරාර්ය සත්‍යයයි. එතකොට උන්වහන්සේ අන් අයට දෙසූ සත්‍ය කුමක්ද? චතුරාර්ය සත්‍යයයි. අන් අය අවබෝධ කළ සත්‍ය කුමක්ද? චතුරාර්ය සත්‍යයයි. මේ චතුරාර්ය සත්‍යයට තමයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. දැන් බොහෝ විට කෙනෙක් පෙරම් පුරාගෙන යද්දී මහා පුරුෂ ලක්ෂණ 32 ඇතුව උපදිනවා. හැබැයි බුදු වෙන්නේ නැහැ. සමහරව මහා දැන් බුදුරජාණන් වහන්සේත් මහා පුරුෂ ලක්ෂණ ඇතුව කීප වතාවක් උපන්නා. ඒ උපන්න හැම අවස්ථාවෙදිම බුදු වුණේ නැහැ. කුමක්ද වුණේ? සක්විති රජ කෙනෙක් වුණා. එතකොට අපිට පේනවා මහා පුරුෂ ලක්ෂණ 32ම ලැබුණත් ඒ සියල්ලන්ම බුදු වෙන්නේ නැහැ. උන්වහන්සේ කීප වතාවක් සක්විති රජ වුණා. එතකොට සක්විති රජ වුණාම එතකොට පවත්වන්නේ මොන චක්‍රයේද? ධර්ම චක්‍රය නෙමෙයි. ආඥා චක්‍රය. ඒක දේශපාලනයක්. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා පවත්වන්නේ මොන චක්‍රයේද? ධර්ම චක්‍රයයි. ඉතින් පින්වත්නි මෙන්න මේ ධර්ම චක්‍රය කියලා අපි කියන්නේ කොමකටද? චතුරාර්ය සත්‍යයටයි. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ඒ චතුරාර්ය සත්‍ය කිසි කෙනෙකුගෙන් අහන්න නැතුව තමයි අවබෝධ කරන්නේ තනියම අවබෝධ කරනවා අන් අය අවබෝධ කරන්නේ අනුන්ගෙන් අහලා එතකොට බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මිට අවුරුදු 2600කට කලින් උන්වහන්සේ දේශනා කළා. ඒ චතුරාර්ය සත්‍ය වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ කියන්නේ උන්වහන්සේ පෙන්වා දුන්නද ආර්ය සත්‍යය කියලා යම්කිසි සත්‍යයක් ඒක මේ කාලයට අනුව පරණ වෙලා යන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කළා ඉපදීම දුකක් කියලා. ඉතින් ඒක කවදා උපන්නක් කොහේ උපන්නක් දුක. ඊළඟට උන්වහන්සේ දේශනා කළා නාකි වීම දුකක් කියලා. වයසට යන. ඒක ඒක මෙහි වයසට ගියත් ඇමරිකාවේ වයසට ගියත් දුකයි. උන්වහන්සේ දේශනා කළා ලෙඩවීම දුකක් කියලා. එතකොට මෙහි ලෙඩ වුණත් එංගලන්තේ ජර්මනිය ලෙඩ වුණත් ඒ දුකමයි. උන්වහන්සේ වදාලා මරණය දුකක් කියලා. කොහේ මැරුණත් දුක තමයි. උන්වහන්සේ වදාලා අප්‍රියයන් හා එක්වීම දුකයි කියලා. එතකොට අපේ රටේ විතරද අප්‍රියයන් හා එක්වන දුක තියෙන්නේ? ලෝකේ හැමෝටම පොදුයි. උන්වහන්සේ වදාලා ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි කියලා. ඒක හැමෝටම පොදුයි. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් තෝරලා පෙන්눔 කරනවාද ඒක එතකොට රටකින් රටකට වෙනස් වෙන එකක් නෙවෙයි ඒක භාෂාවකින් භාෂාවකට වෙනස් වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් මේක සිංහලෙන් කිව්වත් ආර්ය සත්‍ය සත්‍යමයි. පාලියෙන් කිව්වත් ආර්ය සත්‍ය සත්‍යමයි. සංස්කෘතෙන් කිව්වත් ආර්ය සත්‍ය සත්‍යමයි. ඊළඟට ඉංග්‍රීසියෙන් කිව්වත් සත්‍යමයි. ඒතර පාලියෙන් කියපු සත්‍ය සිංහලෙන් කිව්වම අසත්‍ය වෙන්නේ නැහැ. එතකොට පාලියෙන් කියපු සත්‍ය හින්දි භාෂාවෙන් කිව්වම අසත්‍ය බවටපත් වෙන්නේ නැහැ. සත්‍යමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍යය එනම් භාෂාවකින් වෙනස් වෙන එකක් නෙවෙයි. ජාතියකින් කුලයකින් ගෝත්‍රයකින් වෙනස් වෙන එකක් නෙමෙයි. මේක ලෝක සත්වයාට පොදු එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක මේ ඉවරයක් වෙන්නේ ඉවරයක් නොවෙන්නේ ස්ථිර එකක් නිසා නොවේ. බුදුරජාණන් වහන්සේ මේක පෙන්වා දුන්නේ මේ වගේ. ඔන්න ගින්නක් ඇවිලි ඇවිලි තියෙනවා. කුමක්ද ඇවිලි ඇවිලි තියෙන්නේ? ගින්නක්. මේ ගින්නට හැමෝම දර දානවා. එතකොට ඇවිලෙද්දි ඇවිලෙද්දි ඇවිලෙන ගින්නට මොනවද දාන්නේ? දර දානවා. දර දදා එයා පතනවා අනේ මේ ගින්න නිවේවා. ගින්න නිවෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? දර නොදා ඉන්න ඕනේ. එතකොට ඒ දිවේතන දර ටික ඇවිලිලා ඉවර වෙනවා ගින්න නිවිලා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝක සත්‍ය දුක් විඳමින්දා පතනවා අනේ අපට දුකක් ඇති නොවේවා අපට දුකක් නොවේවා කියන. ඉතින් එහෙම ප්‍රාර්ථනාවෙන් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ මොකද හේතුව? හේතුවක් නිසායි දුක හටගන්නේ. ඒක සත්‍යයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුක හටගන්න හේතුව කුමක්ද? ඈ? තෘෂ්ණාව. මේ දුක හටගන්න හේතුව තෘෂ්ණාව. දැන් බැලූ බැලමට අපට මේක පිටට පේනවද? අපට පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ පැහැදිලි නැහැ. අපැහැදිලි ඥානේ නැහැ. ඥානෙ තිබ්බනම් විද්‍යාව. ඥානෙ නැති නිසා ඒ කියන්නේ දුක ගැන අපිට ඥානෙ නැහැ. දුක හටගන්නේ මෙහෙමයි කියලා තේරුම් ගිහිල්ලා නැහැ. එතකොට හේත් දැන් දර නිසා නම් ගින්න ඇවිලෙන්නේ ඒක තේරුම් ගත්ත එක්කිනා දන්නවා මේ ගින්නට යාඥා කළ පළක් නැහැ. ගින්න නිවෙන්න කියලා. ඇයි හේතුව? දරදාන නිසානේ. එහෙනම් කරන්න තියෙන මොකක්ද යාට? දර නොදා ඉන්න. එහෙනම් හේතුවක් නිසා නම් ඵලේ හටගන්නේ. හේතුව නැතුව ගියොත් ඵලේ නැතු යනවා. එතකොට හේතුව නැතුව ගියොත් ඵලේ නැති වෙනවා කියන දේ අපිට අවබෝධ වෙලා නැත්නම් ඒ අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා තමයි අපි මේ මේක සියල්ලම මේ මගේ කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් දුක හටගන්නේ තණ්හාවෙන් නම් දැන් දුක තමයි ඵලෙ. හේතුව මොකක්ද එතකොට? තණ්හාව, තෘෂ්ණාව. එතකොට අර ඵලෙ නැති වෙන්නේ කුමක් නැති වෙන තුරුද? තෘෂ්ණාව යම් දවසක නැති වෙයිද? ඒ දක්වාම අර දුක නැමැති ඵලේ වහට ගන්නවා. එතකොට යම් දවසක තෘෂ්ණාව නැති වෙනවාද එදාට දුක නැති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ තුන්වෙනි සත්‍යයක තෘෂ්ණාව නැති වුණාද දුක නැති වුණාද එතන නිවන. ඒක උන්වහන්සේ දේශනා කරපු තුන්වෙනි සත්‍ය. එතකොට මේක අපිට පැහැදිලි වෙලා නැති නිසා කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ මේ කරුණු කාරණා පැහැදිලි කරගත්තු නැතිකම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව ඉබේ නැති වෙන්නේ තෘෂ්ණාව නැති වෙන්නේ වැඩපිළිවෙලක් තුලින්. ඒ වැඩපිළිවෙලට උන්වහන්සේ දේශනා කරනවා මාර්ගය කියලා. කුමක්ද ඒකට කියන්නේ? මාර්ග. උන්වහන්සේ මාර්ගය කොටස් 8කට බෙදුවා. බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙල කොටස් 8කට බෙදුවා. කොටස් 8කට බෙදලා උන්වහන්සේකට වදාලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්ත ශ්‍රේෂ්ඨ මාර්ගය කියලා. එතකොට බුද්ධිමත් මිනිසයා මේ මාර්ගය අල්ලගත්තොත් ඔන්න යාට විද්‍යාව පහළ වෙනවා. එහෙම නැත්නම් යා ඒක දන්නේත් නැත්නම් එයාට ඒකට විද්‍යාව පහළ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කරුණු ටික තමයි බුදු කෙනෙක් පහළ වෙලා විස්තර කර කර කියන්නේ. උන්වහන්සේ කාලේ හිටිය මිනිසින්ට විස්තර කර කර කිව්වා. දැන් උන්වහන්සේ එතකොට අවුරුදු 2600කට කලින් සම්බුද්ධත්වයට පත් උනේ. ඒ කාලේ ටීවී තිබ්බද? අපි පුංචි කාලෙත් නෑනේ. ගමටම තිබ්බ එකම රේඩියෝ එක. අපි පොඩි කාලේ අපි අපේ නැන්ද කෙනෙක්ට අපි එහෙ යන්නේ මුවන් පැලස අහන්න. ගමටම එක ටෙලිෆෝන් එකයි. අපි චූටි කාලේ දැන් නේ හැමෝගේ මතේ තියෙන්නේ. ඔබට මතක නැද්ද යුගය? මතකයිනේ. එතකොට 2600කට කලින් එහෙනම් ටීවී තිබුණේ නැහැ. රේඩියෝ තිබුණෙත් නැහැ. එතකොට වොෂින් මැෂින් නැහැ. ඊළඟට ඈ ෆ්‍රිජ් එක නැහැ. හිරමිනේ නම් තියෙන්න ඇති. පොල් ගන්න අර ලී ගහපු එක. එතකොට ඒ කාලේ පහසුකම් මොකුත් නැහනේ. ඒ කාලේ පොත්පත් තියෙන්නේ නැද්ද? ඒක කියන්නත් අමාරුයිනේ. ඒක කියන්නත් අමාරුයි. ඒ කාලේ කෝච්චි නැහැ. ප්ලේන් නැහැ. කාර් නෑ කිසි දෙයක් නෑ. ඒ කාලේ වැඩිපුර මිනිසු ගියේ පයින්. ලයිට් තිබ්බද? නෑ. මේ කිසි දෙයක් තිබුණේ නෑ. ඒ කාලේ ඉස්කෝල තිබ්බද? නෑ. එතකොට ළමයි ඉගෙන ගත්තද? ඉගෙන ගත්තී තාත්තා වළං හැදුවා නම් පුතා වළං හැදිය යුතුයි. තාත්ත ගොවියා නම් පුතා ගොවි කම කළ යුතුයි. තාත්තා ඊතල දඩු හැදුවා නම් පුතා ඊතල හැදුව යුතුයි. තාත්ත රජ වුණා නම් පුතා රජ විය යුතුයි. මේමයි ඒ කාලේ බෙදලා තිබ්බේ. ඒ කාලේ ඉස්කෝල නැහැ. එහෙනම් මොකද්ද තිබ්බේ? ගුරු ගෙවල්. මොනවද තිබුණේ? ඒ ගුරුගේ ලොක්කා උසස් කුලී කෙනෙක්. එයාට කියන්නේ බ්‍රාහ්මණයා කියලා. බ්‍රාහ්මණයා උගන්වන්නේ ගමේ භාෂාව නෙමෙයි. සංස්කෘත. බ්‍රාහ්මණයා උගන්වන්නේ උසස් කුලයේ කෙනාට විතරයි. ඒකේ තියෙනවා බ්‍රාහ්මණයට තමයි අයිතිය තියෙන්නේ ඉගෙන ගන්න. බ්‍රාහ්මණයට තමයි අයිතිය තියෙන්නේ උගන්වන්න. එතකොට ඉගෙන ගන්න අයිතිය තියෙන්නේ බමුණන්ට උගන්වන්න අයිතිය තියෙන්නේ බමුණන්ට. එහෙමනම් සාමාන්‍ය ජනතාවට ඉස්කෝල තිබ්බාද? නෑ. ගෑනු ළමයි ඉස්කෝලේ ගියාද? නෑ. ගෙදර හිටියේ. දැන් මේ කියන්නේ 2000ද 600කට කලින් ලෝකේ රජවරුන්ට ඉගැන්වුවේ කවුද? බ්‍රාහ්මණයෝ. එබඳු ලෝකික බමුණු තමයි සම්පූර්ණ වැඩපිළිවෙල කරගෙන ගියේ. එතකොට ගෙදර කවුරු හරි මැරුණොත් එයාව සුගතිය යවන්නේ කවුද? බ්‍රාහ්මණයා. ඒ බ්‍රාහ්මණයා ඉල්ලන හරක බාන දෙන්න ඕනේ. එහෙම තමයි තියෙන්නේ. අදත් ඉන්දියාවේ ඒ කරමින්. බුද්ධ ආගම විනාශ කළානේ බමුණෝ. ඒක ඒ විනාශ කරලා පරණ එක පිහිටෙව්වා. එතකොට ඉබඳ ලෝකික ඇති වුණා විශාල විපර්යාසයක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින්. මොකද ඇති වෙච්ච විපර්යාසෙ වේදය සැක කළා. පළවෙනි විපර්යාසය. වේදේ සැකකලාට පස්සේ වේදේ කියලා කියන්නේ බ්‍රාහ්මණය කිව්වා මේ ලෝකේ මැව්වේ කවුද? මහා බ්‍රහ්මයා. ලෝකේ මැව්වේ කවුද? මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මණය මවද්දී මිනිස් ලෝකේ කාණ්ඩ හතරකට මැව්වේ. කාණ්ඩ කීයකටද? හතරකට. බ්‍රාහ්මණයන්ව වමන දැම්මා. ඒ කියන්නේ කටින් මැව්වා. එතකොට ඒගොල්ලෝ තමයි සුපිරි. ඊළඟට අත් දෙකින් මැව්වා. ඔව් රජපෞල් වල කට්ටිය. මේ කලව දෙකින් මැව්වා. ඔව් ගොවි පෞල් වල කට්ටිය. යටිපතුලෙන් මැව්වා. ඔව් යටිපතුලෙන් මැව්වා කම්කරුවෝ. මේ ක්‍රමෙට තමයි ඒක හදලා තිබුණේ. මේ මැද්දෙන් අර වෙනස සැක කළාට පස්සේ වේදේ ඒ කාලෙ වෙද්දි මිනිස්සු හරියට මේ ජීවිතය ගැන හිතනවා. මේ කාලෙට වෙනස්. දැන් මේ කාලේ මේ පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ට හිතන්න පුළුවන් හැකියාව අඩු වෙගෙන යනවා. මං හිතන්නේ මේක ගොඩක් අපේ වැඩිහිටි දෙමව්පියෝ දන්නවා ඇති. ඒ කාලේ හිටපු මිනිසුන්ගේ ඥානේ අද ලෝකෙ ගොඩක් විස්තර දන්නවා. ඒ වුණාට මෝඩයි. අද ඇමරිකාව කොහෙද තියෙන්නේ නන් ටික කියයි. මෝඩයි. ඒ කාලේ ඒව දන්නේ තමන්ව තේරුම් ගන්න දන්නවා. එතකොට අර ඒ කාලේ එක එක්කෙනා ඊට වෙනස් දේවල් හොයාගෙන යන්න ගියා. එතකොට තමයි තාපසයෝ බිහි වුණා, ශ්‍රමණයෝ බිහි වුණා. දැන් බලන්න බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඔන්න පරිසරය හැදෙනවා. ඒ පරිසරය හැදීගෙන එනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙද්දි කොහෙද හිටියේ? 2635කට කලින් කොහෙද හිටියේ? තවතිසාව නෙමෙයි. ඔව්. තුසිතේ හිටියේ. දෙවිවරු ඇවිල්ලා ආරාධනා කළා. කාලෝ යන්තේ මහාවීර. එතකොට දෙවිවරු බුදුරජාණන් වහන්සේට දෙවියාට මොකද්ද නම කිව්වේ? මහා වීරියනි. මහා වීරයන් වහන්සේ. පස්සේ කාලේ ඒක නිගණ්ඨනාථ පුත්‍ර කාණ්ඩේ පාවිච්චි කළා එයාට. ජෛන මහාවීර කියලා. නමුත් මහාවීර කෙනෙක් පාවිච්චි කරලා තියෙන ඉතිහාසය ඉස්සෙල්ලාම කාටද? බුදුරජාණන් වහන්සේට. මහාවීරයන් වහන්සේ උපජ්ජ මාතුකුච්චිය මව් කුසේ උපදිනසේක්වා සදේවකං තාරයන්තෝ දෙවියන් සහිත ලෝකයාව එතෙර කරවමින් බුද්ධස්සු අමතම් පතං අමා මහ නිවන අවබෝධ කරන සීක්වා කියලා. ඉතින් උන්වහන්සේ බාරගත්තා. බාරගෙන අපි වගේ එකපාරට කළේ නැහැ. බැලුවා වටපිට. ඒ බලපෑකට මොකද්ද කියන්නේ? ඔව් පස් මහා බැලුම් බැලුවා කියනවා. ඒකට නිකම් බැලුමක් නෙමෙයි. නිකම් බලාපු සිද්ධියක් නෙමෙයි. විශේෂ කොට බලපු නිසා. ඒකට කියන්නේ විලෝකන. පංච මහා විලෝකන. ඒ සිංහලට හරිව පස් මහා බැලුම් කියලා. නමුත් ඒකට කියන්නේ මොකද්ද? විලෝකන කියන්නේ මේ නිකන් ඔහි බලන එකක් නෙමෙයි. මනවින් හාත්පස බැලීම. එතකොට ඒ විදිහට කරුණු කීයක් බැලුවද? කරුණු පහ බැලුවා. ඒ බැලුවා කාලේ. කාලේ බැලුවා ඒ කාලේ තමයි කාලේ. මේ කාලේ නෙමෙයි. මේ කාලේ මිනිස්සුන්ට කෙලිස් බහුලයි. මේ කාලේ මිනිස්සුන්ට කරුණු පැහැදිලි කරලා දෙන්නත් අමාරුයි. කරුණු තීරුම් ගන්නත් අමාරුයි. හැබැයි වේගෙන් නොමග යනවා. ලේසියෙන් අමාරු දාන්න පුළුවන්. කරුණක් පැහැදිලි කරලා දෙන්න හරි අමාරුයි. ඒ කියන්නේ ලේසියෙන් අමාරුයි වැටෙනවා ලේසියෙන් ගොඩ වෙන්නේ එතකොට උන්වහන්සේ හොඳට බලනවා එහෙම වෙන්නේ මොකද කියලා. එහෙනම් අපේ කල්පනා කිරීමේ හැකියාව අඩු වෙනවා ආයුෂ අඩුවීමත් එක්ක. උනාසේ බැලුවා බලත් පෙවුනා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 තියෙන කාලේ. ඊළඟට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයකට එහා යන කාලයක් කියනවා. එතකොට බුදුරු පහළ වෙන්නේ ඇයි? ඒ කාලට මිනිසුන්ට තේරුම් ගන්න බෑ. බැලුව කාලේ හරියට කාලේ බැලුවා. ඊළඟට උන්වහන්සේ බැලුවා. ඔව් උපදින රට දේශය කොහෙද කියලා. දඹදිව අර පොතක් නම් ගහලා තිබුණා මේ ලංකාවේ කොහෙද උපදිනවා කියලා. අනේ ඒවා විහිළු. ඉතින් දේශේ බලද්දි සියලු බුදවරු සියලු බුදවරු පහළ වෙන්නේ කොහෙද? ජම්බුද්වීපේ. බෝසත්වරු උපදින්නේ නැද්ද? මේ රටේ බෝසත් කෙනෙක්වත් උපදින්නේ නැහැ. බිව ප්‍රත්‍යන්ත දේශ මෙව අර බුදවරු පහළ වෙලා ඇවිල්ලා ඊට පස්සේ උන්වහන්සේ සඳහන් වෙන්නේ උන්වහන්සේ බැලුවා ප්‍රත්‍යන්ත දේශවල උන්වහන්සේගේ හැවෑමෙන් බුද්ධ ශාසනය පිහිටන්නේ කොහේද කියලා. ඒතකොට මේවා අයිති බුද්ධ භූමියකට නෙමෙයි. මේවා අයිති මොනවටද? ප්‍රත්‍යන්ත දේශවලට. උන්වහන්සේ බැලුවා මාගේ ශාසනය අනාගතයේ කොයි ප්‍රත්‍යන්ත දේශෙද පිහිටන්නේ. එතකොට උන්වහන්සේ දැක්ක මාගේ ශාසනය පිහිටන්නේ ලංකා ද්වීපයේ. ඊට පස්සේ තමයි මේක තුනුරුවන්ට බාර කරලා මේ ශාසනයට බාර කරලා හැදුවේ. එතකොට බුදුවරු පහළ වෙන්නේ කොහෙද? ජම්බු ද්වීපයේ. එතකොට පසේ බුදුවරු පහළ වෙන්නේ ජම්බු ද්වීපයේ. බෝසත්වරු පහළ වෙන්නේ ජම්බුද්වීපේ. නමුත් රහතන් වහන්සේලා හැමතැනම පහළ වෙනවා. එතකොට දැක්ක කාලය ද්වීපේ දැක්ක. දේශේ දීපේ තමයි කාලේ දීපේ. දේශේ කිව්වේ ඔය ඒ ජම්බුද්වීපේ මොකද්ද රට? දැක්කා. මධ්‍ය දේශයේ තමයි උපදින්නේ. එතකොට මර්ධිනී සායිතින්නේ හිමාල පර්වතයෙන් පහළ නැගෙනහිරට බෑවුම් වෙන්න ඔය දැන් ඔය නේපාලේ සැවැත් නුවර බරණැස බුද්ධගයා ඔය හරිය තමයි මධ්‍ය දේශයට අයිතිමයි. එතකොට එහි උපදින්නේ කාලේ ද්වීපයේ දේශය බැලුවා. ඊළඟට බැලුවා කුලේ සියලු අතීතේ බැලුවා. මොසල අතීතේ කොහොමද බුදూరు පහළ වුණේ? එතකොට දෙවිවරු කිව්වා දෙවියනේ බුදුරු පහළ වන්නේ කුල දෙකකයි. එක්ක බ්‍රාහ්මණ කුලේ එහෙම නැත්නම් ක්ෂත්‍රිය කුලේ වෙන කුලයක පහළ වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ හරි කුලෙත් හරි කාලයේ ද්වීපයේ දේශයේ කුලේ මේ බොරු නෙමෙයි මේව සත්‍ය. ඊළඟට බැලුවා මේ සුදුසු මව් කෙනෙක් මේ කාරණයට සුදුසු මව් කෙනෙක් ඉන්නවාද? ඒ මව්ගේ බලන්නේ නිකන් නෙමෙයි. ඒ මව්ට ආවිෂ තියෙන්න ඕනේ මාස 10කුත් දවස් 7ක්. ඒක ධර්මතාවයක්. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන දෙයක්. එතකොට ඒ හොයන අම්මට කොච්චර තියෙනවද ආයුෂ? මාස 10යි දවස් 7ක් තියෙනවා. එයා පිළිසිඳ ගත්තේ දවසේ ඉඳලා. ඊළඟට ස්වභාවයෙන්ම සීලවන්ත. ඒ කියන්නේ දුරාචාරයට හිත නැමෙන්නේ නැති අම්මා කෙනෙක්. බැලිනම් අම්මත් ඉන්නවා. ඉපදිලා ඉන්නවා. එහෙනම් සුදුසු කාලේ ඇවිල්ලා දෙවියන්ගෙන් ඇරයුම් අරගෙන ඔන්න ඇසල පෝයේ උපන්නා. සිහිනක් දැක්කනේ. ඔය දැන් වට සින්ද්‍රියම හදලා තියෙනවා. විහිළු වලට හරි පව්. ඒ දැන් ඉතින් අම්මලාට දරුවෝ පිළිසිඳ ගන්නකට හීන පේන්නේ නමුත් එදා ඒ අම්මට සිහිනේ පෙවුණා. එහෙම කියන්නත් බෑනේ. සමහර පින්වත් දරුවෝ උපත්ති උපන් පිළිසිඳ ගන්නදී දනුත් අම්මලාට හොඳ හීන පේන්නේ නැත්තේ නෑ. එතකොට හීනේ දැක්කා. ඒක අద్భుත හීනයක්. මොකද්ද දැකපු හීනේ? සුදුවත් පැටියා ඒ හීනේ අන්තිම කෑල්ල. හීනේ ඉස්සරහා කොටස ආ නිස්සලා මේ ආව පෝය දවස. ඇසල පෝයට ඒ කාලේ තිබුණේ චంద్ర මාස ක්‍රමේනේ. දැන් නේ අපි මේ මාස පළවෙනිද පටන් ගත්තේ. මේ සුද්ධොන්නේ මේක පටන් ගත්තේ. ඒතර මේ සුද්ධ පටන් ගන්න ඉස්සර වෙලා අපිට තිබුණේ මාසෙ පටන් ගත්තේ මොකෙන්ද? පෝය දවස. සතර පෝය තමයි නිවාඩු වලට ආවේ. ඉතින් ඇසල පෝය දවසේ මේ මේ මහමායා බිසවුන් වහන්සේ සූඳ පෙන්නාලා මිනිසුන්ට දන් දීලා බොහොම සංසුන්ව ගුණ ගුණවන්තව ඉඳලා දැන් මෙයා ගිහින් එතුමා එතුමියගේ යහන් කබඩාවේ හාන්සි වෙලා වුණා. ඔන්න නින්ද ගියා. දැන් ඔන්න හීනේ පේනවා. දැන් අර අර ඇතා එන්නේ අන්තිමට හීනේ. ඉස්සරහට එක මොකද්ද? ඔව් සතරවරම් දෙවිවරු සතරවරම් දෙවිවරු කියන්නේ කවුද? දතරාෂ්ට විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ. දැන් මේගොල්ලෝ ආйти චාතු මහරජික ලෝකෙටයි. ඒ දෙවිවරු බෞද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය. මගපලලාදී. ඒ වෙද්දී බුදු කෙනෙක් පතාගෙන හිටපු අය. සතරවරන් දෙවිවරු ලස්සනට දිව්‍ය ආභරණ සැලසලා ආවා. දැන් මෙතුමියට නිින්ද ගිහලා දැන් පේනවා හීනෙන් ඇඳ හතර පැත්තෙන් අල්ලගත්තා. අල්ලගෙන උඩට අරගෙන ගියා. දැන් ඔන්න ආකාශෙන් නිකන් යනවා. දැන් විස උනාසෙ හොඳට ඇඳේ නිදි. හිමාලයේ රිදී පර්වතයක් තිබුණා. හිමාල රිදී පර්වතයේ පසේ බුදවරු විවේකයෙන් වැඩ ඉන්න මංජූසක කියලා වෘක්ෂයක් තියෙනවා. දැන් පසේ බුදුරුත් පිරිනම් පානවා ඒ වෙද්දී. එතකොට ඒ වෘක්ෂයේ යට මේ ඇඳ තිබ්බා. තියලා ඊට පස්සේ අනිත් කාණ්ඩෙට තමයි වැඩ තියෙන්නේ. කවුද? සතරවරන් දෙවිවරුන්ගේ බිසවුන් වහන්සේලා හතර දෙනා ඇවිල්ලා දේවින් වහන්සේට කිව්වා දේවින් වහන්සේ නැගිටින්න දැන් නැගිටියු. ඔය මනුස්ස ලෝකේ ඇඳුම් දැන් අයින් තිරයක් ඇදලා කිව්වා දැන් ඔය මනුස්ස ලෝකේ අයින් අයින් කළා මෙන්න මේ වාදින්න කියලා දිව්‍ය සල්ලු දුන්නා. ඊට පස්සේ දිව්‍ය සල්ලු පොරෝගුණ එක්කන් ගියා අනෝතත්ත්ව බිලට. වීලට එක්කන් ගිහිල්ලා විලේ නෑවුවා. නාවල ආයි දිවිසල දුන්න අඳින්න. දීලා කිව්ව දැන් ආයි එක්කන් ඇවිල්ලා දැන් හාන්සි වෙන්න කිව්වා. හාන්සි වුණා. දැන් අර සතරවරන් දෙවිවරු අරගෙන ගිහිල්ලා හිමාලේ රත්තරම් පාට ගල් තලාවක් උඩ තිබ්බා. දැන් බිසවුන් වහන්සේ දකුණු වැලේට ඉන්නවා. ඉන්නකොට ඔන්න ඈතින් පේනවා සුදු ඇත් පැටියෙක් කෙනා සුදු නෙළුම් මලක් අරගෙන මේක ඇත්ත සිද්ධිය. ඔය හිනේ ඔය හීනේ ගොඩක් අය සම්පූර්ණයෙන් අහලා නැහනේ. ඒක තමයි. එතකොට ඇවිදින්න අර බිසෝන් වහන්සේගේ වටා තුන් වතාවක් පැදකුණු කළා. පැදකුණු කළා දකුණු වලින් කුසයට ඇතුළුණා. එතකොටම ඇහැරුණා ගැසිලා. ඇහැරෙද්දී කුමාරි කොහෙද ඉන්නේ? විසුණාසේ මාලිගාවේ. රාජ්‍යරුවන්ට කිව්වා පහවදාම මම මෙහෙම අద్භූත වෙන හීනයක් දැක්කනම් රාජ්‍යරුව ගණන් ගන්නේ දෝක නෑනේ වෙන හිණ කියන්න නම් ඇති. නමුත් ඒවා ගණන් ගත යුතු විශේෂ දේවල්. දැන් මේකේ එකක් එකක් ගානේ විසුණුහන්සිට මතකයි. මාව මෙන්න මෙහෙම අරන් ගියා. මේ විදිහට මාව බිසෝන් වහන්සේලා ගාවට ගෙනිච්චයි බිසෝන් වහන්සේලා මේ විදිහට මට වෙනින් සලුපිලියන් දෙව්වා ඊට පස්සේ මාව මෙන්න මේ පොකුණ ගාවට ගෙනිච්චා මාව ඒකෙන් බිලින් නෑව්වා මම මෙහෙම කළා මට මෙන්න මෙහෙම වුණා. එතකොට මගේ බඩට දැනුණා මොකද්ද කිව්වා. මේක පුදුම සිහිනයක් නෙමෙයිද? රාජ්‍යරුවෝ ඒ කාලේ තින් ගුරුවරු හැටියට කවුද වුන්නේ? බ්‍රාහ්මණයෝනේ. එතකොට බ්‍රාහ්මණයන්ට අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා බ්‍රාහ්මණ එතකොට බ්‍රාහ්මණයෝ සීන ශාස්ත්‍රය දන්නවා ඇතිනේ. මෙන්න මෙහෙම හීනයක් දැක්ක බිසෝන් වහන්සේ මේකේ කාරණාව මොකක්ද කියලා ඇහුවා. හැබැයි ඒ කාලේ බමුණු ටික නම් හරියට කියලා කියන්න ඕනේ දේවල්. මොකද්ද බමුණු ටික කිව්වේ? රාජ්‍යරුවන් වහන්සේ බය වෙන්න දෙන්නේ නැහැ කිව්ව මේකට. මොකද්ද? මහා පිං ඇති. දරු සම්පතක්. මේ විසුණු වහන්සේගේ කුසේ පිළිසිඳ ගත්තා කිව්වා. එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ මිනිස් ලෝකෙට ආවේ. පින්වත්නි අපි දැන්වත් මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ විස්තර දැන සිටිය යුතුයි. උන්වහන්සේගේ ධර්මයේ දැන සිටිය යුතුයි. ඊට පස්සේ උන්වහන්සේ ඔන්න මව කුසේ උපන්නම ගැප් පෙළහර දෙනවා. ගැප් පෙළහර දෙනවා කියන්නේ ඒ දරු සම්පත මව් කුසට ආවහම ඒ අම්මව ආරක්ෂා කරනවා. එතකොට ඒකෙදි දෙවිවරු තමයි රැකවල් ලැබෙන්නේ. සතරවරන් දෙවිවරු. ඊට පස්සේ ඔන්න වෙනත් දරුවෝ උපදිනවා මාස 7න් 8න් සාමාන්‍යයෙන් උපදින මාස කීයෙන්ද? 9න්නේ. නමුත් බෝසතාණන් වහන්සේ උපදින්නේ මාස 10යි. එතකොට දසමාසක් වෙන්න ඉස්සර වෙලා තව ආශ්චර්යවත් දෙයක් වුණා. මොකද්ද? දැන් අම්මට දරුවා දකින්න නැහැ. දැන් ඒ අම්මට තියෙන්නේ මාස 10යි දවස් 7යි ආයුෂ. හැබැයි අම්මා අම්මා කෙනෙක් හැටියට ඒ දරුවත් එක්ක සම්පූර්ණ සතුටක් විඳිනවා. කොහොමද විඳින්නේ? දරුවව පේනවා. අම්මට 이르දියක් ලැබෙනවා. අම්මට මේ කුසේ ඉන්න දරුවා පේනවා. අම්මයි දරුවත් එක්ක කතා කරනවා. දරුවා අම්මත් එක්ක කතා කරනවා. දැන් ඔන්න දරුවාට මාස 10 පිරෙනවා. එතකොට ඒ බිසෝන් වහන්සේ අදහසක් ගෙනාව දැන් ඉතින් මාස 9න් දරුව ලැබෙන්න ඕන. දැන් ඉතින් මාස මාසක් වැඩිපුර ගැවුණ දැන් එහෙනම් අපිට හොඳයි. මං අපේ අම්මලා මාලිගාවට යන්නම් කියලා කිඹුල්වත් නුවරින් පිටත් වුණා දෙව්දහ නුවරට. ඒ පාරේ ඒගොල්ලන්ගේ પરම්පරාවෙන් ඔව් ලුම්බිනී කියන බිසෝන් වහන්සේ නමකගේ එයාට අනුස්මරණය වෙන්න ලස්සන උද්‍යානයක් උද්‍යානයක පාක් එකක්. ඒ මොකද්ද? ඔව් ඒක නිකන් එකක් නෙමෙයි. ඒක රොයල් පාක්. ඒ කියන්නේ රජවරුන්ට විවේක ගන්න හදාපු උයන. එතකොට මේ උයනේ තමයි අර ලස්සනට සල් ගස් දැන් රජවරුන්ට විවේක ගන්න හදන උයන දැන් ලංකාවනත් අපි ගත්තොත් දැන් ජනාධිපතිතුමාට වෙනුවෙන් උයනක් හදලා තියෙනවා කියමු හැමෝටම යන්න දෙනවද ඔබට නෑනේ ඒකේ ලස්සනටද තියෙන්නේ කැතටද ලස්සනටනේ. ඉතින් මේ වගේ ලස්සනට තියෙනවා. දැන් විවේක ගන්න එහෙනම් මෙතන අපි ලෑස්ති කරගමු කියලා. ඕන්න දැන් යනකට දැන් දෝලාවෙන් එක්කන් යනවා. විවේක ගන්න දැන් බැස්ස. බැස්සාම දැන් ඉතින් රාජකීය උද්‍යානයේ බහැලා යද්දී මල් පිපිලා ගස්වල මොන ගස්වලද මේ අපි කියන જાති සල්ද? ඒ ඇත්ත සල් මල් දැන් මේ ගහ ඇමරිකන් ගහක්. ඇත්ත සල් ගහේ මල් එන්නේ කිනිති චූටි මල්. පොකුරු. දිගට ඇවිල්ලා නැට්ට වගේ පොකුරු වලින් එන්නේ. එතකොට දැන් මේ සල් මල් පිපිලා තියෙනකොට මේ විසුණු වහන්සේ සල් ගහක් යටට ගියා. ගියාම දැන් අත ඉස්සුවා සල්ලත්තක් අල්ල ගන්න. එතකොට මොකද වුනේ? සල්ලත්ත පාත් වුණා. සල්ලත්ත අල්ලංගෙන් දෙද්දී මේ අම්මට තේරුණා දැන් දරුවා උපදින්නයි යන්නේ. මොකද්ද විශේෂත්වය? අම්මා හිතගෙන දරුවා බිහි වේ. මේ ඔක්කොම සත්‍ය. එතකොට ඒක සාමාන්‍ය උපතක්ද අසාමාන්‍ය උපතක්ද? අසාමාන්‍ය උපතක්. අద్భుත උපතක්. එතකොට මේ දරුවා බිහි වෙද්දී හරි පුදුම දෙයක් වුණා. පොළවෙන් මතු වුණා දිය කඳවල් දෙකක්. එකක් ලාරස්නී අනිත් එක ලාසීතයි. දෙකෙන්ම අම්මවයි දරුවවයි නැවිලා ගියා. ඒක තිබිලා තියෙනවා අවුරුදු 1000කට කිට්ටු කාලයක් ඒ උල්පත් එක. හියුන්සෙන් කියලා චීන ජාතික භික්ෂුවක් චාරිකා වියද්දී එයා දැකලා තියෙනවා මේ උල්පත්තික. එයා ලියලා තියෙනවා. එදා පහළ චුල්පත්තික තාම තියෙනවා. හැබැයි දැන් හිඳීගෙන යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 10 වෙනකොට ඒක නැතුව ගියා. අවුරුදු 18යි බලී තිබ්බේ. එතකොට මේ උල්පත් දෙකෙන් නැවිලා ගියා. එතකොට මොකද වුනේ? සාම්පති බ්‍රහ්ම රාජා මේ බිමට වඩින දරු සිඟිත්තා අතට ගත්තා. අරගෙන රන් සලුවෙන් අතට අරගෙන කිව්වා පින්වත් දේවීන් වහන්සේ සතුටු වනසේක්වා මහා පින් ඇති පුත්‍රෝණක් උපන්නා කියලා. ඊට පස්සේ දරුවෝ සතරවරම් දෙවිවරු ඇවිල්ලා අතට ගත්තා. සක් දෙවිඳු ගත්තා. ඊට පස්සේ දරුවා ඔව් බිසෝන් වහන්සේගේ අතට ගන්න කලින් හිටගත්තා. හිටගෙන මට පිට බැලුවා ගාම්භීර විදියට. බලද්දී උතුරු දිශාව පෙවුණා. උතුරු දිශාව පැත්තට හැරුණා. පියවර හතක් ඔව් පුංචි සිරිපතුල ඔසවලා තියන්න හදනකොට නිලුමක් පිපෙනවා. පියවර හතක් ගිහින් හිටගත්තා. උතුරු දිශාව බලාගෙන තමයි දකුණු අත ඔසවා දබර ඇඟිල්ල හාසට දිගු කොට උන්වහන්සේ වදාළේ මොකද්ද? අග්ගෝ හමස්මි ලෝකස්ස ලෝකේට මම අග්‍ර වෙමි. ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස ලෝකේට මම ජේෂ්ඨ වෙමි. දැන් වැඩිහිටියන්ට කියන්නේ මොකද්ද? ජේෂ්ඨ ජේෂ්ඨ කියලා. එතකොට සුද්ධ දැන් මේ වන සුද්ධන් කියප එක තමයි අපි සිංහලට හරව ගත්තේ. ඒ රටවල් වල වැඩි හිටියට සීනියර් සිටිසන් කියලා දැම්මා. ඒක තමයි අපි මේ මෑතදී හරව ගත්තේ. අපි ජේෂ්ඨ වෙමි කිව්වා. සෙට්ඨෝ හමස්මි ලූකස්ස මම ශ්‍රේෂ්ඨ වෙමි අයමන්ති මා ජාති මේ මාගේ අවසාන ඉපදීමයි නත්තිදානි පුනබ්බව නැවත ඉපදීමක් නැත මෙහෙම උපදිනකොට දෙව්ලෝ සැනකෙලියක් මේ දෙව්ලෝ සැනකෙලියක් තියෙන බව දැනගත්තේ හිමාල වනයේ ඉඳලා තාපසවරු හිමාල වනදේල තාපස එක තාපසයෙක් ඉන්නවා සුද්ධෝදන රජුගේ මාලිගාවට නිතර එනවා. ඒ තාපසයාට කියනවා අසිත ඒදා අසිත විවේක ගන්න ගිහිල්ලා හිටියේ කොහෙද? දිව්‍ය ලෝකේ තවතිසාවට. තවතිසාවේ සනකෙලියක්. ඊට පස්සේ අසිත අහනවා කුමක්ද මේ? සුරාසුරු යුද්ධෙන් දිනපු දවසේවත් මෙහෙම සැනකෙලියක් නම් දැක්කේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ අපි සතුටු වෙන්නේ ලෝකේ සම්බුද්ධත්වයටපත් වෙන මහා පින්වත් දරුවා අද උපන්නා කිව්වා. උන්වහන්සේ මිනිස් ලෝකෙ ඉපදුනේ 10වල 11 ගානට වගේ වෙලාවට දුම්බිනි සල්වනේදී රාත්‍රීක නෙවෙයි. එතකොට අද උපන්නා කිව්වා. දැන් මේ විදිය මේ විස්තරේ අසිත තාප සහද්දි ඉහවස තමයි ඒක අහලා තියෙන්නේ. එතකොට දැන් දෙව්දහ නගරයට ගියේ නැහැ. මොකද උනේ? ආපහු මාලිගාවට ගෙන දැන් ඉතින් රජුරවන්ට සතුටුයි කාටද සතුටු නැත්තේ අద్భుත සිද්ධි ගොඩක් නේ. එක සිද්ධියක්. ඊට පස්සේ මෙන්න හැන්දෑ ජාමේ තාපසීන් වහන්සේ මාලිගාවට වඩිනවා. දැන් මාලිගාවේ නිකන් උත්සව ස්වභාවයක්. රජුරවන්ට කියනවා රජු රජතුමනි මම මේ ආවේ මට දෙවියන්ගෙන් දැනගන්න ලැබුණා. කුමාරෙක් උපන්නාද එසේ තාපසතුමනි මට මේ දරුවා බලන්න ඕනේ කිව්වා. ඉතින් වඩාගෙන ආවා. ඇවිල්ලා දරුවා බලලා එතකොට මෙයා ලෑස්තුනේ පුතා මේ රජුරු ලෑස්තුනේ පුතාව තාපසින්හන්සේගේ කකුල් දෙක ළඟ තියන්නයි. තාපසින්හන්සේ තී කාලේ ඉතින් එහෙමනේ. පුතාව අත් දෙකට වඩාගෙන එනවා. දැන් තාපසින්හන්සේ මේ වාඩි වෙලා ඉන්නවා. තියන්න හදනකොට මොකද වුනේ? පුතාගේ කකුල් දෙක ගිහින් සාපටි තාපසතුමාගේ ඔව් ජටාවේ වැදුනා. තාපසතුමා මේක ලකුණු වුණා. එයාගේ හිතට. එකපාරට කල්පනා කළා මොකද්ද මේ උනේ? ඇයි මෙයා හරි බල සම්පන්නයි. එතකොට තේරුම් ගත්ත නෑ මේ කෙනා තමයි බුද්ධත්වයට තාපසතුමා නැගිට්ටා. නැගිටලා මේ දරුවා දිහා බලලා මේ දරුවා දිහා බල ඉස්සල් තාපසතුමා වැන්දා. වැඳලා මොකද කළේ? හිනැහුණා. ඊට පස්සේ ඇඬුවා. රජතුමා බය වුණා හොඳටම. ඊට පස්සේ කිව්වා නෑ මම මේ hina වුණේ මුන්නාන්සි තමයි මේ බුදු කෙනෙක් කිව්වා මේ ඉපදිලා ඉන්නේ. මම මේ ඇඬුවේ මට මේ වාසනාවක් නෑ දකින්න අහන්න ඊට පස්සේ රජතුමා කෙලින්ම තාපසතුමා කෙලින්ම ගියා. ඉතින් චෙත් පතලා පිටත් වුණා නාංගිගේ ගෙදරට. නංගි හිටියා. නංගිට කතා කළාම නංගි ගේම පුතේ. නංගි කියන නංගි මට අද හරි සතුටුයි කිව්වා. මගේ ඇස් දෙකෙන් මම දුර්ලභ දර්ශනයක් දැක්කා. ඒ කවුද? ඔව් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දරුසිඟිත්තෙක් දැක්කා. ස්ථිරවම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මේ දරුවා මහා පුරුෂ ලකුණු බලලා මම මේ ආවේ. එතකොට මේ මේ දරුවා සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසට ධර්මය අවබෝධ කරගන්න බලන්ති ඉන්න පොඩි දරුවෙක් ඉන්නවා. කියන්නේ තරුණයෙක්. එයාගේ නම නාලක පුතේ ඉන්න කිව්වා. අන්න බුදු කෙනෙක් පහළ වෙලා අදම ගිහි ජීවිතය අතාරින්න කිව්වා. අතාරින්න අනාගතයේ බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කරන්න ආරංචි වෙයි. එදාට වෙලා බණ අහපන් කිව්වා. අදම මේ ජීවිතය අතාරින්න කිව්වා. බලන්න මේ සම්බන්ධතා මේවා දැනගත්තොත් තියෙන හිතේ පැහැදීම ඇති වෙන්නේ. නැත්නම් අපි මොකක්වත් අපි මොනවා හරි කිව්වොත් දන්නවා මිසක් නැත්නම් ඉතින් හොයලා බලන්නේ නැහැ ගොඩක් ඒ කරුණුනේ. එතකොට මේ විදිහට තමයි උන්වහන්සේගේ ජීවිතේ හැදිලා ඇවිල්ලා වයස 29 වෙද්දී ඔන්න කාලේ. දෙවිවරු කල්පනා කළා දැන් හරි කාලේ. දැන් ඇයි මේ මාලිගාව තියෙනවා මේ ප්‍රදේශේ යන්න බෑ. දැන් ඔබ දකින්න ඇති මේ අර එංගලන්තයේ අර ජෝඩුව ඒ මගුල් ගෙදර යද්දී සාමාන්‍යයෙන් ලෙඩ්ඩුන්ට මලමිනි වලට එහෙම ගෙනියන්න පුළුවන් දේ පාරේ. බෑනේ. අන්න ඒ වගේ. පලාතේ ලෙඩෙකුට එන්න දෙන්නේ නැහැ. පලාතේ නාකි වෙලා හොඳට නාකි වෙච්ච අයට එන්න දෙන්නේ මරණයක් පත්ති ගෙන යන්න දෙන්නේ මේ වෙතනක දෙවිවරු ඇවිදින්න උය රජුරු යත්ති උයනට රජුරුවන්ට පෙන්නුම් කළා. ඒතර දෙවි කෙනෙක් පෙන්නුම් කරනවා කියන්නේ මේක සුළුපටු විදිහට නෙමෙයිනේ පෙන්නලා තියෙන්නේ. පෙන්නලා තියෙන්නේ ආයි මාලිගාවේ රැඳෙන්න නැති වෙන්නමයි. ඔන්න පෙන්නුවා ලිඩාම්. ඒ දැකපු ලෙඩා දැකපු වෙලාවෙම කුමාරයා හොඳටම සංවේග වුණා. ඊට පස්සේ දැක්ක වයසට ගියපු කෙනා. දැකලා ඉස්සෙල්ලම දැක්කේ වයසට ගියපු කෙනා. ඊට පස්සේ දැක්කේ ලෙඩ වෙච්ච කෙනා. ඊට පස්සේ දැක්කේ මාරිච්ච කෙනා. ඊට පස්සේ දැක්කේ ඔව් භික්ෂුවක්. භික්ෂුව ගැන තෝරලා දුන්නා. මෙයා නම් විමුක්තිය හොයන් යනවා කියලා. අන්න විමුක්තිය කියන වචනේ හිතට ගියා. ගේ ජීවිතය අත්හැරිය යුතුයි. විස්තර කාරණා දාන්නවා මම ඔබ නොදන්න දේවල් තමයි මම අර ගොඩක් කිව්වේ. ඊට පස්සේ ඔන්න දුෂ්කර ක්‍රියා කළා. දුෂ්කර ක්‍රියා කළා. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා කළා කියන්නේ ඔව් ඒ කාලේ විශ්වාසයක් තිබුණා මේ ජීවිතේ නිදාස් වෙනවා මේකට හොඳට දුක් දෙන්න ඕනේ මේක එපා වෙන්න. සාමාන්‍ය ලෝකේ තියෙනවනේ කතාවක් දුක් විඳින්න ඕනේ දුක එපා වෙන්න කියලා. ඒ වගේ. ඉතින් දුක් විඳා විඳා මේක කියන්නේ නිදහස් වෙන්නේ නැහැ. උන්වහන්සේට තේරුණා මේ වැඩේ නම් හරියන්නේ නැහැ කියලා. උන්වහන්සේම හොයාගත්ත මේ එක එක අංග මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න මේට අවුරුදු 2600කට කලින් ඔන්න ආවා. විසක් පොයේ දවස. දැන් ඔන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා. එදා උදේ නුගරු සේවනයේ වැඩ හිටියේදී සුජාතා කියන සිටුදුව ඔව් කිරිපිඩු දානයක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. කිරි ආහාර කියන අපි හදන જાති එකක්ද? නෑ. මේ ලංකාවේ කිරිබත හරි වැරද? දන්නේ නැහැ ඉන්දියානු කිරිබත අනුභව කරපු දවසට මේ කිරිබතේ වෙනස තේරෙයි. ඉන්දි බුද්ධ ගායම හදනවා මේ නියම කිරිබත තාම. කීර කියලා. කීර පායස කියලා අදටත් හදනවා මේ පළාතේ. ඉතින් ඒ බුද්ධ පූජාව තියන්න අපි ඒකෙන් තමයි. හයිය නැහැ මේ වගේ. එතකොට ඒක හදන්නේ එල කිරිවලින්. වතුර දාන්නේ. එතකොට මේ මේ කිරි ආහාර බුදුරජාන් පූජා කළ බෝසතන් වහන්සේට ඊට පස්සේ ගංගින් ඉතරලා වැඩියා. උන්වහන්සේ දැක්ක හොඳට සෙවණ තියෙන වෘක්ෂයක්. එතනට ගිහිල්ලා නැගෙනහිර පැත්ත බලාගෙන අර වෘක්ෂ සෙවණේ අර මොනවද ඇතිරිව්වේ කුසතන අනතුරුලා ඒක උඩින් ওই කෝඩේ මොකක්ද ඇලි එළුවේ දෙපට සිවුර දෙපට සිවුර එලලා එරමණිය ගුතාගෙන වාඩි වුණා වාඩි වුණේ මොකක් හිතාගෙනද ඔව් මේ ශරීරේ ඔව් සම්මස්ලේ වියලී යතොත් වියලී ඒවා ඇට නහර සම ඉතුරු ඉතිරි වෙත ඉතිරි වේවා. ඒකට තමයි වජිරාසන කියන්නේ. වජ්‍ර කියන්නේ දියමන්ත, ඩයමන්ඩ් කඩන්න අමාරුක. මොකද්ද ඒ කඩන්න අමාරු වෙතද? අර අදිෂ්ඨානය. ඒකටයි ඒ අදිෂ්ඨානයෙන් වාඩි වෙන එකට කියනවා වජ්‍රාසනය කියලා. වාඩි වෙලා උන්වහන්සේ ආනාපාන සති භාවනාව කරන්න පටන් ගත්ත කොහේ කරන්නද? මෙන්න පෙරලගෙන එනවා සීනාව. මොන සීනාවද? මාර සීනාව එනවා ටීවී වලින්, රේඩියෝ වලින් ඔය අපිට එන්නේ. සීනාව එනවා. ඇවිල්ලා කලම්බන්න හදනවා. මේ සිත විනාශ කරන්න හදනවා, නැගිටවන්න හදනවා, පොළොව පෙල්ලගෙන එනවා. මේ ඇත අපිට නැගී ගිරිමේ කලා කියන ඇත අපිට නැගිලා එනවා. ඇවිල්ලා කියනවා මෙයාව නැගී බුදුරජාන් වහන්සේ නැගිට්ටවන්නමයි හදන්නේ. නමුත් වාඩිලා ඉන්නේ මොන ආසනයකද? වජිරාසනේ ඉන්නේ. ඒක කඩන්න ලෝකෙ කිසි කෙනෙකුට බෑ. එතකොට සා කියනවා උන්වහන්සේ කිව්වා ඔබට මේකෙන් මාව අයින් කරන්න තියෙන මොනවද කරන්න සුදුසුකම් මොනසාකි කියලා. අපි සාකි අපි සාකි කී කී සීනාවම ඒ කාලෙත් එහෙනම් බොරුවට සාකි වුණ තරම් තිබ්බා. එතකොට බුදුරජාණන් වහන්සේට සාකි දෙන්න කවුරුත් කවුද කියලා ඔබට සාකි දෙන්න. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? දකුණු අත සිවුරෙන් මෑත් කොට මහා පොළොවට තිබ්බා. එහෙනම් උන්වහන්සේ මහා පොළොව ස්පර්ශ වෙන විදිහටයි වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. එදිකට එහෙනම් දැන් අපි මේ නික්වලින් ඉව මෙවන් ආසන හැදුවට කොහොමද මහා පොළොව ස්පර්ශ වෙන්නේ? උන්වහන්සේ වාඩිලා තියෙන නිකන් පිදුරු ටිකක් කෙලලා. මහා පොළොව ස්පර්ශ වුණා අතට. ඊට පස්සේ ආවා මේ මා ධර්තී මාතා කියන්න කිව්වා. මං කරපු දේවල් මේ වෙනුවේ. මහා පොළොව හෙල්ලෙනකොට සේනා සහිත මාර්යා පැරද පලා ගියා. බුදුරජාණන් වහන්සේ භාවනාව වාඩි වුණා. භාවනාව දියුණු කරගෙන ගියා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සම්පූර්ණ කළා. උන්වහන්සේ ඊට පස්සේ පෙරවිසු කඳ පිළිවෙල දකින ඥාණය ඇති කරගත්තා. අතීත කල්ප ගණන් දැක්කාපු ගමන. ඊට පස්සේ උන්වහන්සේ ඔව් සත්‍යයන් උපදින චිතේ ආකාරය දැක්කා. උන්වහන්සේට සසර චිත්ත වුණා. මේකද මේ සසර කර්මාන රූප උපදිනවා කර්මාන රූප මැරෙනවා ඉවර යනවා. උන්වහන්සේ දුක දැක්කා. දුකට හේතුව දැක්කා. ඒ හේතුව නැති කිරීමට මාර්ගය වැඩිලා තිබුණා. හේතු නැති වුණා. චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම ආબોධ කළා නිකෙලෙස් වුණා. ඒකට කියනවා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. කියන්න මං කිව්වහම වජිරාසන මත වැඩ හිඳ විදුරු නැන බලින් සපිරුණු නුවන විහිද මොනිදුන් සදා වන්දිමි මම් බෝධි මූලයේ සෙවණෙදී පුදා දිවි උතුම් නිවනට සේනා ඇති මරු පරදා පින් බලය මතු කළේ සොයාගත් නිවන් මඟ තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබේ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවණ ලැබූසේක මැදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතු ඵල දහම් විමසා මහා විදුරු නන බලයෙන් අතිතතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක මෙහි වැඩහිඳ බුද්ධ භූමියේ මහා විදුරුණුවනින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කලේ ඒ උතු बुद्धि नुवन උතුම් ධර්මය අපට අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ඒ බුදුරජාණන් වහන්සේව අපට නිවන් දකින අතුරු සරණ යන්න ලැබේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ සරණ යන්න ලැබේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්න ලැබේවා. අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුල උන්වහන්සේ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා